බුදුහාඳුරන්ට ප්‍රශ්න ගැටලු කීපයක් තියෙනවා කියලා අපට ආරංචි ස්වාමින්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්න විමසුවාට වරදක් නැහැ. සියලුම ස්වාමින්වහන්සේලා සහෝදර සංඝයා ආන්න පුළුවන්. මම කැමැති රාත් වෙනකම්ම සියලුම ප්‍රශ්න ගුරුවරයාගෙන් ආනවට. හේතුව ගුරුවරයා ඒ වගකීමෙන් ඉන්නවා මේ ලෝකයේ මේ විශ්වතරලේ ඕනම ප්‍රශ්නයක් Tamanට පුළුවන් විදිහට ශ්‍රාවකයට විසඳලා දෙන්න. දැන් ඉදිරිපත් කරන්න මොකද්ද වහන්සේට දෙන ප්‍රශ්න? රාත් වෙන්න දෙන ප්‍රශ්න. ප්‍රශ්නේ ඒක නෙමෙයි වහන්සේගේ. මම කියන්නද වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. කැමැතිද මං කියනවා. සිතවිල්ල කට ගන්නවා. ඒ සිතවිල්ලෙන් තව සිතවිලි අට ගන්නවා. ඒ සිතවිල්ලෙන් තව සිතවිලි අට ගන්නවා. එහෙම නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? දැන් ඇපල් ගෙඩියක් උන්ට කපනවා. කපලා මේ ස්වාමීන් වහන්සේට දෙනවා. ඇපල් ගෙඩිය කපුවම සුවඳයි. ඇයි? ඇපල් ගෙඩිය අණු වලින් හැදිලා තියෙන්නේ පීයකින්, පොල්ලකින්, ගලකින් තලුවාම ඒ ඇපල් ගෙඩිය අණු වල භ්‍රමණ වේගය වැඩි වෙනවා. භ්‍රමණ වේගය වැඩි වුණාම ඒ අණු පොඩි වුණාම ඒකෙන් එන කුයිලය, එහෙම නැත්නම් සුවඳ වැඩි. ඒ කියන්නේ එකෙන් එළියට එන තරංග වේගය වැඩි තලුවාම ඒ හණු කම්පණය වෙනවා. දැන් බලන්න හණු දෙකක් තියෙනවා. ඒ හණු දෙක තද කෙරුවොත් මොකද වෙන්නේ? ඒ දෙකේම භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට එළියට යන වේගය වැඩි තරංගවල. එළියට එයාගෙන් මේ උලඟක් වගේ දුමක් වගේ එකක් යනවා. ඒක එයාගේ තරංගය. ඒ වගේ මේ ඇපල් ගෙඩිය කැපුවොත්, තැළුවොත්, පොල්ලකින් ගැව්වොත් ඒකෙන් එළියට එන කුයිල වැඩි. ඒ වගේ තලලා ස්වාමීන් වහන්සේලා අතට දෙනවා. පැහැදිලි නේද? ත්‍රේ ස්වාමීන් වහන්සේ බලලා අනේ මට වළඳන්න බෑ කියලා උන්වහන්සේට දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පා මේ තවත් ගොඩාක් ස්වාමීන් වහන්සේලානේ ඒකට දෙන්න කියලා ඕම 75 නමකටම ඇපල් ගෙඩිය යනවා. ගිහලා අන්තිම වෙන පොඩි අම්බ සග්ගලයක වළඳලා දානවා. නිකන් බලනකොට සාරණාස ඇපල් ගෙඩියක් කියන වළඳලා සන්තෝෂෙන් ඉන්නේ නේද? උන්වහන්සේ කල්පනා කොහොම වැළඳුවේ නැහනේ. ඇයි සුවඳිනවනේ? ඊට ළඟ ඉන්න ආන්දර ආ වහන්සේ ඇපල් ගෙඩිය වළඳලා සද්ද නැතුව ඉන්නව නේද වහන්සේ? උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා තමයි ඇපල් ගෙඩිය වළඳුවේ නැහනේ. හ්ම් අද නම් කට්ටියට ඇපල් හම්බෙලා වාගේ සත්‍ය ඒකනේ සන්තෝෂෙන් ඉන්නේ. කට්ටිය කියන කො එක ගෙඩියනේ හම්බුනේ කට්ටියට හම්බුන්නේ නැහනේ. එයා තීරණය කළේ මොනවද නේද? අර හැමෝ ළඟම තියෙන සුවඳෙන්. ඒ වගේ අර ඇපල් ගෙඩිය අතින් අතට ගියාට රැඳුන් නැති වුණාට අර සුවඳ රැඳුණානේ. ඒක තමයි ඒ ධර්මතාවය තමයි මේ අණුවල තියෙන්නේ. චේතනාවක් ඇති වුණාම ඒ චේතනාව තරංගයක්. සිතවිල්ලක් කියන්නේ තරංගයක්. ඒ තරංගේ එළියට ගියාම මේ තරංගේ හැදිලා තියෙන්නේ මොන වලින්ද? අණු වලින්. අණු භ්‍රමණය වෙනවද නැද්ද? භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණොත් එළියට තරංගයක් යනවද නැද්ද? ඒ තරංගයෙන් තව තරංගයක් යනවා. ඒක අඳුනාගත්තොත් ඒක තව සිතවිල්ලක්. ඒකත් තරංගයක්නේ. ඒකත් අණුනේ. ඒකත් භ්‍රමණය වෙනවනේ. ඒ භ්‍රමණය වුණ තවත් තරංගයක් එළියට එනවනේ. ඒක අඳුනාගත්තොත් ඒකත් සිතවිල්ල. ඒකත් අණුනේ. ඒකත් භ්‍රමණය වෙනවනේ. ඒකෙන් තව තරංගයක් එළියට එනවනේ. ඒක අඳුනාගත්තොත් ඒක තව සිතවිල්ල. මේ විදිහට ලක්ෂ මිලියන ගණන් එන්න පුළුවන්. එක සෙනෙයකට සිතවිලි දහස් ගණන් එන්න පුළුවන් කියලා ලෞතර තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කළා. ඒක දේශනාවේ තියෙනවා. එක සෙනෙයකට සිතවිලි දහසක් එන්න පුළුවන්. එහෙනම් අපිට ඇති වෙන චෛතසිකය අණු 500ක් නම් 500න් භ්‍රමණය වෙනවනේ. ඒ තරංගේ තියෙන අණු 500න් 500න් එළියට යන තරංග තව 500ක් නෙමෙයිද? එක තප්පරයකින් දැන් 10යි. 10ම භ්‍රමණය වෙනවනේ. 10ම එළියට තරංග 10ක් එළියට දානවනේ. 10යි 10යි 2000යි. දැන් ඒ සිතුවිලි 2000 අපි අඳුරනවද නැහැ? පහක් 10ක් අඳුරනවා. ඉතින් එයාට අඳුරන්නේ ඒ කියන්නේ අපේ චිත්ත වීතියකින් අට ගන්නා වූ සියලුම චෛතසිකය තථාගතයන් වහන්සේ නමකට ඇරෙන්න කිසිම කෙනෙකුට අඳුරන්න බෑ. සමහරක් අඳුර ගන්න පුළුවන්. 100ක් 200ක් 500ක් ඒ වගේ අඳුර ගන්න දක්ෂ කට්ටිය නැබැයි සියලුම චෛතසික ටික අඳුර ගන්න බෑ. ඒ ඒ ඒක ਸਰවඥතා ඥානයකට විතරයි පුළුවන්. මේක විශ්ව ධර්මතාවයක්. අණුවක තියෙන ධර්මතාවය නිසා අපේ ඇති වෙන චෛතසික අණුවල නිර්මාණයක් නිසා ඒකෙත් අර අණුවේ ಗುಣ ටික තියෙනවා. <clears throat> භ්‍රමණය වීම භ්‍රමණයෙන් තරංගයක් ඇදීම ඒ තරංගයට අනු ඒකත් භ්‍රමණය වෙනවා ඒකෙන් තව එකක් හදන ඕම ඕම ඕම සිතිවිලි පොකුරු වාගේ දන්වල් වාගේ හැදෙනවා දැන් පැහැදිලිද දැන් ඒක බිඳින ක්‍රම ඒක නිරෝධ කරන ක්‍රමය කොහොමද කියලා අහුවනේ සරල ක්‍රමයක් දැන් මට හිතෙනවා මේ ස්වාමින් වහන්සේ සිල්වත් නෑ වාගේ හිතෙනවා. නිකන් බොරු දෙයක් එකක් හිතෙනවා. ඇයි හිතෙන්නේ උන්වහන්සේ මේ අඳනේ ගොඩක් උසට අඳලා තියෙන්නේ. වාඩි වෙනකොට ටිකක් අසංවරයි. එහෙම නිකන් මට පේනවා. දැන් හාම්ද්‍රෝ දුස්සීලයි කියලා පෙනුනාම එක එකක්නේ. ඒකට සාපේක්ෂව තව එකක් ආවනේ. ඉඳ ගන්න ක්‍රමය ටිකක් වෙනස්. ඒකට හේතුව ඉඳ ගන්න ක්‍රමය නෙමෙයි ඉඳ ගන්නකොට අඳනේ පිළිවෙලට නෑ. ඒතකොට බලන්න දැන් සිතුවිලි කීපයක් ආවනේ. මම මොනවද කරන්න ඕනේ? මම බුදුහාමුදුරන්ගේ දරුවෙක් නං. මම ආර්ය කෙනෙක් නම් මම මොනවද කරන්නේ? ආන්දරෝ දුස්සීලයි කියලා පළවෙනි කාවනේ එතන 100 පීඨුණා. එතනින් යාට එකක්වත් හිතන්නේ එකක්වත් හිතන පළවෙනි සිතිවිල්ලේ ඉඳගෙන දාන සංකල්ප නැහැ. උන්වහන්සේ සිල්වන්තයි. උන්වහන්සේ සිල්වන්තයි. පොඩි ළමයා පොඩි බබා ගෙදර ඉන්න පොඩි බබා එයා දැන් හඳුන් නැතුවම දුවනවා නේද? නාල හඳුන් නැත බල්ටියක් ගන්නවා පෙරලෙනවා. එයාට කෙලස් තියනවද? එයා දන්නවද මම එළුවෙන් යන්නේ මාව දැක්කම මිනිසුන්ට රාගෙද මොකවත් දන්නේ නැහැ. එයි එහෙම එකක් එයා එයාට දන්නේ අපට හිතෙන්නේ නැහැයි පොඩි එක්කෙනෙක්නේ. එහෙනම් රාගේ නැත්තාට තමන්ගේ චර්යාවේ තියෙන අඩුපාඩු මොකවත් පේන්නේ නැහැ. එයි එයාට එහෙම එකක් නැහැ. රාගේ ඇත්තාටලු එක පේන්නේ. එහෙනම් තමන් සිල්වත් දිසා තමන්ගේ අඩුපාඩු තමන්ට පේන්නේ නැහැ. ඒක පේන්නේ කාටද? අනිත් එක්කෙනාට. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේ දුස්සීලයි කියලා දකිනකොට ඇත්තරම දුස්සීලය පිළිබඳ සංකල්පය කවුද ඉඳලා තින්නේ? මම. සීලය දුස්සීලය පිළිබඳව සංකල්පය මන් තුල තිබිච්ච නිසා ඒකට සාපේක්ෂ අරුණාංශේ දුස්සීලයි කියලා පේනවා. ඇත්තටම උන්වහන්සේ දුස්සීල නැහැ. මේ විදියට අපි අපේ චේතනාව නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. සිවුරක් වැරදුනාම අපි කොහොමද ඒක නිවැරදි කරන්නේ? ආ බිම වදින. එනම් පිටිපස්සෙන් හරියට උඩට අරන්න. ඊට පස්සේ පිටිපස්සෙන් උඩට ගත්තොත් පිටිපස්සේ වදින්නේ. හරි. මේ ඉස්සරහා කැල්ල බිම වදිනවා. ඒ කියන්නේ සිවුරේ පැත්තක තියෙන වාටිය හරියට දෙකට බැලන්ස් වෙනවා. එතකොට තමයි මේ පැත්තට භාගය මේ පැත්තට භාගය. මම පිටිපස්සට පොඩ්ඩක් දාලා තිනවා. ඒ කියන්නේ ඊටු ටික ඉස්සරහට වදිනවා. එම නිවැරදි කරගන්න. ඒ අඩුපාඩු බල නිවැරදි කරනවා වගේ අර පළවෙනි සිටිවිල්ලේ 100 පීඨවලා ඒක නිවැරදි වෙච්ච ගම අනිත් එකක්වත් එන්න. එකක්වත් එන්න. බැරි වෙලා බලන්නකෝ අඳනියක්වත් හරියට අඳින්න දන්න. එහෙම කියලා කරනවා. එහෙම ආපු ගමන් එතනින් යාට එහෙම එහෙම දෙක දෙක තුනට යන්න. ඒ පළවෙනි සිටිවිල්ලේ නැවතුණා. බැරි වෙලාවත් උන්වහන්සේගේ අඳනේ කොට එකක් න. දිග නැත්තම් අවුලපු රෙදි වලින් උන්වහන්සේ එකක් මහාගත්තා. ඒකේ උස සම්පූර්ණ අඟල් තියෙන 45 තියෙන 30යි තියෙන්නේ. ඒකෙන් උන්වහන්සේ පුළුවන් විදිහට විලි වාගෙන ඉන්නවා. උන්වහන්සේගේ දක්ෂකම, මානකම අතහැරලා යන්නේ අඳින්න රෙදි කැල්ලක්වත් නැහැ. ඒ නිසා කාටවත් කරදර කරන්නේ කාගවත් දේවල් හොරකම් කරන්නේ වැලේ වේලෙන්න දෙ තියෙන එකක් රාට ගිහලා ගන්න අර තියෙනක පරිමාගෙන අදින උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් ඒක. එහෙම දැකලා අර දුස්සීලභාවයේ දුස්සීල එකක් නෙමෙයි අඩුවක් නෙමෙයි ඒක එතනම නිවැරදි කරනවා. අර වැරදිච්ච සිවුර හදා ගන්නවා. එහෙම නිවැරදි කළාම ඒකේන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දිහා බලනකොට හරි සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පේන්නේ. සිතේ ස්වභාවය සිත තුළින් සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. මේ වගේ ලක්ෂ ගණන් හැදෙන්න පුළුවන්. එක සෙනෙයකට දහස් ගණන් හැදෙන්න පුළුවන්. ඇයි සිතේ ස්වභාවය ඒක? තාපසයා අර සිතේ ස්වභාවය තුල ඉන්න එයා දක්ෂ වෙන අර පළවෙනි එකට අඳුරාගෙන පළවෙනි එක මත සිත පීඩවනවා 100න් ඉන්නවා ඉන්නගෙන පළවෙනි එක හදුවාම අර ඔක්කොම ටික හැදෙනවා ඔක්කොම ටික හැදෙනවා කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අම්මා හරි කැතයිනේ කතා කරන්න දන්නෙත් නෑ කතා කරන්න දන්නේ වෙන මොනවද එයා ටිකක් අර චරිතේනොත් ටිකක් අපිලි වෙලායි වාගේ මොනවාරි ලොකු වැරදි එහෙම ටිකක් අපිට සැකේකුත් තියෙනවා ටිකක් එයාගේ පිළිවෙල මදි අඳින්න දන්නේ කතා කරන්න දන්නේ කිසිම සංවරයක් නැහැ කීකරු වෙන්නේ නැහැ කියලා උම වැරදි 25ක් විතර කියනවා වැරදි 25ක් විතර කියනවා ඊට පස්සේ අපි කියනවා ඔබ වහන්සේ අපේ අම්මා ගැන ධර්ම මතේ හරි ඒ කියන වැරදි 25 හරි හැබැයි ඔබ වහන්සේට අහුවෙච්ච නැති එකක් තියෙන මොකද ඒ අම්මා මානසික ලෙඩෙක් බේත් අරඳනවා ඒ නිසා ඒ අම්මා මානසික ලෙඩ නිසා මේ පිළිබඳ මොකවත් එයා දන්නේ නැහැ දැන් කියන්නේ 25ම වැරදිද? අනේ ස්වාමිනේ කිසිම වැරදක් නෑ. බලන්න එකක් නිවැරදි කරනකොට අර ඔක්කොම නිවැරදි වෙනවා. ඔක්කොම නිවැරදි වෙනවා. එහෙනම් සිතුවිලි ලක්ෂයක් එනකොට ලක්ෂෙ නිවැරදි කරන්න බෑ. ඉස්සෙල්ලාම බලන කොතනද නිවැරදි වෙන්න ඕනේ? කොතනද පළවෙනි එක මොකද්ද? ඒක නිවැරදි කරාම අර 99000 999ම මොකවත් කලින් නිකන් නිවැරදි වෙනවා. ඒ වගේ සිතිවිලි එනකොට ඒ සිතිවිලි වලින් කෙලෙස් පැමිණෙනකොට හැම කෙලෙසයකටම කම්පා වෙන්නේ හැම කෙලෙසයකටම නිවැරදි වෙන්න කමටාන් වඩන්නේ පළවෙනි එක නිවැරදි කළාම අර ඔක්කොම නිවැරදි වෙනවා. බලන්න මං එනකොට 12යි 12ට විනාඩි 15ක් ඇති 11යි 45 11යි 45 වෙනකොට දාන ශාලාව සම්පූර්ණයෙන් අස් කරලා සේරම වළඳලා බලන්න කිසිම දෙයක් තියලා ගිහලා නැහැ කියලා එකක් එනවා දානසාරව අස්කරපේක වරදි. ඇයි 12 වෙනකන් තියන්න ඕනේ. අස්කරපේක වරදි කලින්. එතන මොකවත් ඉතුරු කළේ නැහැ. ඒක වැරදි. තව වළඳන් ඉන්නවද කියලා හොයලා බැලුවේ නැහැ. ඒක වැරදි. කවුරු හරි ස්වාමීන් වහන්සේලා වළඳ එන අන්තිමට එන කෙනා 12න් පස්සේ එන කෙනා අස්කරයි. එහෙම කියලා කියලා යන්න ඕනේ. එහෙම තියලා කියන්නේ ඒක වැරදි. බෙදා හදාගෙන කන පිසිරිතක් තිබිලා නැහැ. ඒක වැරදි. තමන්ගේ පමණ දැනගන්න ඕනේ. අනිත් අයත් එක්ක පොඩ්ඩක් සමගිය සාකච්ඡා කරන්න ඕනේ. හැමෝම එනකන් ඉන්න ඕනේ. එහෙම ඉවසීමක් තිබුණේ ඒක වැරදි. දැන් වැරදි කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවා. එකම එක තැනයි වැරදුනේ. ඇයි? එනකොට කැම තිබුණේ නැහැ. ඔතනනේ ප්‍රශ්නේ. ඒක නිසානේ අනිත් ඔක්කොම ආවේ. කැම තිබුණේ නැහැ. එහෙනම් මේක નિවැරදි කරන්න ප්‍රධාන සිතිවිල්ල. ඇයි තිබුණේ නැත්තේ? දාහනේ ඇවිල්ලා නැත්තම්. කැම නැහැ. ඒතර උන්වහන්සේලාත් වළඳලා නැත්තම්. උන්වහන්සේලාත් වතුර ටිකක් බීලා කාට ටිකක් බීලා බඩගින්නේ නම් ඉන්නේ. එතකොට කෑම නැහැ කියලා මං කාටද බයින්නේ? එහෙම බනින්න බෑනේ. කාටවත් නැහනේ. එහෙනම් කෑම දාන්නේ ඇවිල්ලා නැහැ. දාන්නේ ලැබිලා නැහැ. අද දවසේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් වළඳලා නැහැ. දැන් දාන්නේ නැහැ කියලා අර එලා දැක්ක සිතවිල්ල නිවැරදි කරනවා. ඊටු ටිකට මොකද උනේ? ඔක්කොම නිවැරදි වෙනවා. ඇයි? ඊටු ටිකට පවතින්න බෑ. ඇයි? මෙයාගෙන් අටගත් ඒවා අරවා. මෙයා නිවැරදි වෙච්ච ගම අර ඔක්කොම නිවැරදි වෙනවා. දේවදත්ත බුදුන් සරණ ගියොත් අර 500ම බුදුන් සරණ යනවා. ඇයි? ඒ ඒ ප්‍රධානම චෛතසිකේ નિවර්ද වෙනකොට ඒකට සම්බන්ධ වෙච්ච චෛතසික වලට මොකවත් කරන්න බෑ. මම දුස්සීල වුණොත් මගේ ශ්‍රාවකේ මොකද වෙන්නේ? මම රාට ආල් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කට්ටිය රාට කොත්තු ගන්නවා. ඒකට රයිස් දානවා. ඇයි? මම ආල් තියන්න විතරයි ඕනේ. ඒ කට්ටිය ඊටු ටික ඔක්කොම කරනවා. ගුරුවරයා එක වේලක් කලඳුවත් ඒගොල්ලෝ දවස් දෙකකට එකක් වළඳනයි. ඊට වඩා සිල්වත් වෙනවා. මම දුස්සීල වුණා ඊට වඩා දුස්සීල වෙනවා. මම රුපියල් 20 කොළ 50 කොළ පාවිච්චි කර තියෙකල් 500 කොළ 10 කොළ පාවිච්චි කරනවා. මම රුපියලක් පාවිච්චි කරන්නේ නැත්නම් ඒගොල්ලෝ සතයක්වත් පාවිච්චි කරන්නේ මේක විශ්ව ධර්මතාවයක්. පළවෙනි සිතුවිල්ල හැදුනොත් ඊටු ටික ඔක්කොම හැදෙනවා. පළවෙනි එක හැදුන්නේ නැත්නම් ඊටු එකක්වත් අදන්න බෑ. අපි හිතනවා මේ ස්වාමීන් වහන්සේලා අසංවරයි. කිසිම කෙනෙකුට අනුකම්පා කරලා මිනිස්සු ගුණධර්ම මොකවත් නැහැ. කෙසෙල් ගෙඩියක්වත් ඉතුරු කරලා නැහැ. පිය දාලා කාලා ගිහිල්ලා. දැන් මේ මේනේව හදන්න පුළුවන්ද? දාහනේ ලැබිලා නැහැ. මං වගේ අනිත් හැමෝම බඩගින්න. ඒක ඇදුවා මොකද වෙන්නේ? අර චෝදනා බැනුම් එකක්වත් එන්නේ ඔක්කොම නිරෝධ වෙනවා. පැහැදිලිද? වඩාත් පැහැදිලිද? තව විස්තර කරන්න ඕනේද? අනිත් සිතවිල්ල මොකද්ද? තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? වහන්සේට ඉදිරිපත් කළේ මොනවද තව ප්‍රශ්න? මාර්ගඵල පළවෙනිම එක මේ වඩන දේත් එක්ක කොහොමද සම්බන්ධ? ප්‍රධාන ප්‍රශ්නයක් නේ. කමඨාන් දුන්න ආචාර්යගෙන් ඕක අහලා බැරි ගස්සලා ආන්දර උදේ පාන්දර දෙකට විතර පාත්‍රයන් පැනලා යන විදිහට බැරි ගස්සන්න එපා. ඒකනේ දක්ෂකම ගෝලයක් නේද? මානකලන කමටන් දෙන්න බැරි නම් ගුරුවරයා පැනලා යන්න ඕනේ. පැනලා යන තැනට වැඩ කරනවා. ඇයි ඒ වගේ ප්‍රශ්න මගෙන් ඇහුවේ නැත්තේ? මාර්ගඵල හතර කොයිද තියෙන්නේ? මාර්ගඵල හතර කොයිද තියෙන්නේ? මොනවාරි කතා කරන්න අරියන්නෝ වැරදෙන්න ඕන. ගාන්න නැනේ. භික්ෂුවක් භික්ෂුවකට අපහාස කරන්න, කුණුවarp කියන්න, තලන්නේ නැහැ, පෙලන්නේ නැහැ. ඒක පාතිමොක්ෂ සීලයක්. ඒ නිසා බය නැත කියන්න පුළුවන්. මාර්ගඵල අතර කොයිද තියෙන්නේ? හොඳයි. මාර්ගඵල අතර තියෙන මගේ අවබෝධය මත. අවබෝධය තමයි තීරණය කරන්නේ එයා මොන මාර්ගඵලයක ඉන්නවද කියලා. කිසිම අවබෝධයක් නැහැ. නාම රූප පිළිබඳව මොකවත් දන්නේ නැහැ. එහෙනම් එයාට කිසිම දෙයක් නැහැ. එහෙනම් නාම රූප පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය මත තමයි එයා සෝතාපන්නද, සකු르දාගාමිද, අනාගාමිද, හරියක්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මේ අවබෝධය අපි පරිත්‍යා කරනවා. මේක මොකද්ද? හරි. නිවැරදි. අණු එකතු වෙච්ච හැමතැනම මේ වගේ වස්තු හැදෙනවා. අණු එකතු වෙච්ච හැමතැනම මේ වගේ වස්තු හැදෙනවා. කෝප්පේ කියන එක නේද මමත් කිව්වේ. සම්මුතිය වචනයකින් ඔබ වහන්සේ මේක කෝප්පේ කියලා කිව්වා. නමුත් මේක කෝප්පේද නැද්ද කියලා මම දන්නේ ඇයි මං අවුරුදු 40 රස්තිති ඉඳලා තියෙන පොඩි කාලේ ඉඳලා. මම එළියට ආවම එක එක හැඩරුවට බඩු තියෙන. හැබැයි ඒවට කියන නම් දන්නේ නැහැ. බලන්න. ඔම කාලා බලන අපල බලන මේක කණ්ඩ බෑ. මොකද දන්නේ මේ මේකක් තියෙන්නේ. ඒක එකක් දන්න මේම තිබුණාට මේක අල්ලන එකක් කියලා මම දන්නවා. ඕම අල්ලලා මම බොනවා. මිනිස්සු බලනවා මේ පිටසක් වල ජීවියෙද්ද කැලෑවල ඉඳලා අවිලනේ. ඉතින් මගෙන් අහන මොකද්ද කියලා. ඊට පස්සේ මම ප්‍රඥාව වැඩි. ලෝකෙ ගොඩාක් දේවල් දන්න. හැබැයි මේකට කියන නම දන්න. ඒතර මම කියන අණු එකතු වෙච්ච තැන මේක විතර නෙමෙයි මේ වගේ ගොඩාක් දේවල් ලැබෙනවා. හැබැයි කෝප්පේ කියන එක නේද මං කිව්වේ. ඒක මොකද්ද මගේ? අවබෝධය. කෝපය කියලා ඔබ වහන්සේ කිව්වේ ඒක මොකද්ද? දැනීම. සමාජයේ සම්මුතියෙන් දැනගත්ත දේ තමයි කෝපය කියන එක. මම සමාජ සම්මුතියෙන් දැනගත්තේ නැ අවබෝධය මම කියන්නේ. අනු එකතු වෙච්ච තැන මේ වගේ gedi හැදෙන්න පුළුවන්. gediyak කියනෝනේ මේ කෝපෙට. මේ වගේ ඒවා හැදෙන්න පුළුවන්. මේ වගේ එක එක ඒවා හැදෙන්න පුළුවන්. අනු එකතු වෙච්ච තැන. ඒ කට්ටිය දන්න ආ එන වෙන මොනවද එකක් මෙයා දන්නවා. හරිද වැරදිද? කෝපය කියලා එකක් නැහැ. කෝපය කියලා එකක් නැහැ. මේ වගේ තිබුණොත් ඒක කෝපයක් කියලා මගේ තුල තැම්පතුවක් තියෙන. ඒ තැම්පතුවට සාපේක්ෂව මම පිළිගන්නවා මේක කෝපය කියලා. මේකට පිඟාන කියලා කියලා තිබුණොත් මේ වගේ එකක් තිබුණොත් ඒක පිඟාන කියලා කියව මේක මොකද්ද කියලා අහනකොට මම පිඟාන කියනවා. එහෙම නෙමෙයිද? එතකොට මේක ඇත්තටම කෝපෙද? ඇත්තටම මේක කෝපෙද? එන මොකද්ද මේක? නෑ. ඇත්තටම මේක කෝප්පේ නැත්තම් මේක මොකද්ද? අනු කතාව අතාරින්න. සරල එකක් කියන්නකෝ. නිකන් පුංචි එකක් කියන්න. ඇත්තටම මේක කෝප්පේ නෙමෙයි. එහෙනම් මේක මොකද්ද? ඝන වස්තුවක්. ඝන වස්තුවක්. ඝන වස්තුවක් නැත්නම් පටවි ධාතුවක්. මෙන්න මේක තමයිලු සෝතාපන්න කියලා කියන්නේ. ඒ අවබෝධයට. මොකද්ද මුලපරියාය සූත්‍රය නේද? මුලපරියාය සූත්‍රය තුළ භාග්‍යතුන් වහන්සේ මීට වඩා දක්ෂ ලෙස කියනවා ඒක. දැන් අපට තේරෙන විදිහට අපි ඒක කිව්වේ භාග්‍යතුන් වහන්සේම කියනවා. මහණෙනි යමක් දැක්කාම ඒ දැකපු දේ වස්තුවක් වශයෙන් දකිනවා නම් එයා පුදුජනයි. පටවිය පටවිය වශයෙන් දකිනවා නම් ආපේ ආපේ වශයෙන් දකිනවා නම් එතනින් එයාට එකක් දකින්න නැත්නම් එයා සෝතාපන්නයි. එයා එයා සම්මා වෙන්නවා. ඒක නිවැරදි දැක්මක්. සම්මාදිට්ඨියක් ඒක. දැන් අපි මොනවද දකින්නේ? බඩු නේද දකින්නේ? පටවි ධාතු වශයෙන් දකින්නවද? දැන් මේකත් පටවි මේකත් පටවි මේකත් පටවි නේද? අල්ලනකොට අහුවෙනවනේ භෞතිකයිනේ. ඒ පටවි ධාතු අපි දකින්නේ නැහනේ. රෙකෝඩ් මේක 10000ක් වටිනවා. iPhone හඳුරක ලස්සයක් වටිනවා. අරක දුන්නා අපේ මැටි භාජනයේ රුපියල් 20ක් වටින්නේ ඒක. එතකොට අපි වටිනාකමින් දකිනවා මිසක් ඊ ඔක්කොම පටවි ධාතුව කියලා දකින්නේ නැහනේ. ඒ නිසා අපි සෝතාපන්න නැහැ. අපි ජීවත් වෙන පරිසරය තුළ ඒ නාම රූපවල ඒ පරිභෝජනය කරන භාණ්ඩවල පටවි ස්වභාවය දකින්න ඕනේ. ආපෝ ස්වභාවය දකින්න ඕනේ. වායෝ ස්වභාවය දකින්න ඕනේ. තේජෝ ස්වභාවය දකින්න ඕනේ. එතනින් එහාට ගිය වටිනාකමක්. එතනින් එහාට ගිය වස්තුවක් භාණ්ඩයක් අපි දකිනවා නම් එයා තාම නිවැරදි දැක්මට ඇවිල්ලා නැහැ. මේ ලෝකයේ අමතරම තියෙන සතර මා භූත. බත් කියන්නේත් බෝංචි කියන්නේත් පරිප්පු කියන්නේත් ඔක්කොම එකම නෙමෙයිද? ඔක්කොම එකයි. හැබැයි රස වෙනස් නිසා අපි වටිනාකමක් දෙනවා. ආර්ය ශ්‍රාවකයාට ඔක්කොම එක විදිහට පේන්නේ. එයාට පරිප්පුත් එක බත් දෙනවා. අර ආන්දරංගිකේ පොලොස් තියෙනවා. පොලොස්සයි මට දුන්නේ නැත්තේ කියලා අහන්නේ අරකට අණු වලින් එකතු වෙච්ච එකත් මේකත් අණු මේකත් පටවි ධාතු ඒකත් පටවි ධාතු පටවි ධාතුවේ වෙනසක් නැහැ භ්‍රමණ වේගය වෙනස් නිසා රස වෙනස්. භ්‍රමණ වේගය වෙනස් වෙනකොට රස වෙනස් පාට වෙනස්. ඔක්කොම පටවි ධාතුව. එයා කම්පා වෙනවද? මාර වැඩේ අරුණාන්සේට ආනමල්ල දුන්නා. එතකොට මම කුඩම්මගේ දරුවෙක්ද? එතන මම බුදුහාමුදුරන්ගේ පැවිද්දෙක් නෙමෙයිද? උන්වහන්සේට දැන් ඕම එකක් එනවා රවණෝ අතින්. මාර වැඩේ අපට කුඩම්මගේ දරුවෝ සලකන්නේ කියලා තරහා යනවා. උන්වහන්සේ කොතනද ඉන්නේ? මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. පරිපූර්ණක සන්තෝෂයෙන් අලඳනවා. කොහොමද දාන්නේ අද? අනේ හරි ශ්‍රේෂ්ඨයි. දැන් අපි බලන උන්වහන්සේට පරිප්පු දුන්නෙත් නැහැ, උන්වහන්සේට පොලොස් දුන්නෙත් නැහැ, උන්වහන්සේට කෙසල් දුන්නෙත් නැහැ. පාරවට අලවදි ටිකක් දැම්ම උන්වහන්සේ කිසිම වචනයකින් ශ්‍රේෂ්ඨයි කියලා නෑ. ඇයි? උන්වහන්සේ දැකලා තියෙන පටවියක් වශයෙන්. ඒවත් පටවි, කෙසල් ඔක්කොම පටවි, මේකත් පටවි. ඒ කට්ටියට පටවි හම්බුණා, මටත් පටවි හම්බුණා. ප්‍රශ්නක් තියෙනවද නෑ? හැමෝටම එක විදිහට හම්බෙලා තියෙනවා. හැමෝටම පටවිය බෙදුවා, මටත් පටවිය බෙදුවා. පටවිය පටවි වශයෙන් දැක්කා. ඔදි ඕජාව ගලනවා ආපේ ආපේ වශයෙන් දැක්කා. සුවඳ දැනවා. වායෝ වායෝ වශයෙන් දැක්කා. උණු උණු බත් රත්නේ තේජෝ තේජෝ වශයෙන් දැක්කා. සතරමා භූත සතරමා භූත වශයෙන් දැක්කා. එයා සම්මාදිට්ඨිය කියනවා. එයා ආර්ය කෙනෙක්. එයාට තරහා යන්න, එයාට තරහා ගස්සන්න බෑ. එයා එයාට තරහා ගස්සන්න සක්‍රයාටවත් බෑ. ඇයි? එයා මේ නිවැරදි දැක්ම තුල ජීවත් වෙනවා. ඒ දැක්ම නඩත්තු කරන්නේ ඒක බවට පත් වෙලා ජීවත් වෙනවා. එයා එයාව වෙන් කරන්න බෑ. මේක තමයි සෝතාපන්න ඵලය. පැහැදිලිද? දැන් චොකලට් දැක්කාම චොකලට් පේනව නේද? රසයි කියලා දැනනවා නේද? ඒකට උදේ වළඳ යනවා ඒක හරි රසයි. එහෙම දැනෙනව නේද? ඒක පටවිය වශයෙන් දකින්නේ ඉස්සර කළු ගල් අතින ඒකත් පටවියක්නේ. හැබැයි කළු ගල් දැක්කම මේ ආසාවක් හිතෙන්නේ නැහනේ. වටිනාකමක් දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ තාම ඒකේන දැක්ම ඇවිල්ලා නැහැ අපට. මේ ලෝකේ හැමතැනම තියෙන පටවි ධාතු ආපෝ ධාතු වායෝ ධාතු තේජෝ ධාතු එහෙම වස්තුවක් නැහැ එහෙම වස්තුවක් නැහැ කියලා අපේ සිත පිළිගන්නේ ඇයි? අපි තුල තියෙන පුදුජන ස්වභාවය. ඒක කවදාද අපි පිළිගත්තේ? එදා ආර්ය ස්වභාවය තුල ඉන්නේ අපි. ස්වාමින්වහන්සේලා උන්වහන්සේ උතුම් උන්වහන්සේ උතුම් නැහැ. එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ. එහෙම එහෙම දකින්න බෑ යාට. ඇයි? හැම ධර්මතාවයක්ම එකයි. හැම ධර්මතාවයක්ම එකයි. ඒ නිසා යාට එහෙම වෙනසක් පේන්නේ නැහැ. පැහැදිලිද? සෝතාපන්න ඵලයේ දැන් පැහැදිලිද? මේක එක ක්‍රමයක්. මුලපරියාය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක ක්‍රමයක්. ඒක ටික අපි පොඩ පොඩ ඉගෙන ගමු. ඔක්කොම දැන් කිව්වත් මතක හිටින්නේ. වෙන මොනවද ගැටලු තියෙන්නේ? හ්ම්? මාර්ගඵල කියලා එකක් ඇත්තටම තියෙනවද නැද්ද සෝතාපන්නකේ සකු르දාගාමී අනාගාමී හරියත් කියලා ඇත්තටම තියෙනවද නැත්නම් මේගොල්ලෝ එහෙම කතන්දරයක් කියලා අපි රවට්ටනවද මුලා කරනවද? ඇත්තට මාර්ගඵල තියෙනවද? කොහොම ඒවා නැහනේ. ඉතින් ඒවා පේන්න නැහනේ. එතකොට ඒවා තියෙනවද? බොරු කියලා අපිව මාන කරලා වැඩ ගන්නවත් දන්නේ නැහැ. එහෙම හිතෙනවද? එහෙම හිතෙන්න පුළුවන්. පුතුජන නේද මම? මම පුතුජන නේද? පුතුජන කෙනා ඉන්නවා නම් පරලාභයක ඉන්න බැරිද? බලන්නකෝ. එතකොට පුතුජන කෙනෙක් නින්න බෑනේ. පරලාභී ඉන්නවද නැද්ද කියලා සැකයක් වෙනවා නම් පුතුජන කෙනා ඉන්නවද නැද්ද කියලා සැකයක් එන්න එපායි. එතකොට එයා පුතුජන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සැකෙන ඉන්නවනේ මම ඉන්නවනේ. එහෙනම් පළලාභිනුත් ඉන්නවා. මේක ඉන්න පුළුවන් නම් මේක තියෙන්න පුළුවන් නම් අරකට ඉන්න පුළුවන් තියෙන්න පුළුවන්. විශ්වාසයක් එනවා. මාර්ගඵල විශ්වාසය එනවා. කර්මඵල විශ්වාසය එනවා. ඉපදීම වයසට යාම ලැබවීම මරණය කියන සතර නිමිති පිළිබඳ විශ්වාසය යට එනවා. ඊළඟ භවයක් නැහැ. හරි. ඊළඟ භවයක් නැහැ. භවය පිළිබඳ විශ්වාසය නැහැ. ඊනවත ඉපදෙනවා කියන එක විශ්වාස නැහැ යට. නෑ එහෙම එකක් නැහැ. ඊළඟට ඉපදෙන්නේ නැහැ. එහෙම ඉපදෙනවත ඉපදීමක් නැහැ කියලා දෘෂ්ටියක් ඇදෙනවා. ඊළඟ භවයක් නැත්තම් මේ භවෙ ඉපදුනේ කොහමද? භවයක් නැත්තම් මේ භවෙ මං ඉපදෙන්න බෑනේ. ඉපදෙන්න ක්‍රමයක් තියෙනවා නම් එහෙනම් මරුණාම නැවත ඉපදෙන්න ක්‍රමයක් තියෙන්න බැරිද? බලන්න සරලව තමන් තුළින් තමන් මේ ප්‍රශ්න निराකරණය කරන විදිය. නැවත ඉපදීමක් නැත්තම් මම දැන් ඉපදුනේ ඇයි? කොහොමද ඉපදුනේ? එහෙම ඉපදීම කට ගන්නවා කියන්නේ ඉපදීමේ ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඒ ක්‍රමයෙන් නැවත ඉපදෙන්න බැරිද? පුළුවන්නේ. පුළුවන් නිසානේ දැන් ඉපදුනේ. එහෙනම් නැවත ඉපදීමක් තියෙන බවට සාක්ෂිය දැන් ඉපදිලා ඉන්න මම. මම දැන් ඉපදුනා කියන්නේ නැවත ඉපදෙන්න පුළුවන්. නැවත ඉපදෙන්න බැරි නම් දැන් මම ඉපදෙන්නත් බෑ. දැන් මම ඉපදුනා කියන්නේ නැවත මං ඉපදෙනවා කියන එක බලන්න සාක්ෂි අතේ තියාගෙන ඔයන විදිහ. මේ විදිහට මාන ජීවිතය තුළ කලකිරෙනකොට ඵල විශ්වාසය නැති වෙනකොට කර්මඵල විශ්වාසය නැති වෙනකොට භාග්‍යතුන් වහන්සේ කෙරේ පොඩි පොඩි සැකතන් ඇති වෙනකොට මේ විදිහට Taman තුලින් එක නිවැරදි කරගන්න ඕනේ කිසිම මොහතක තිසරණය පිළිබඳව තුනුරුවන් පිළිබඳව සැකපාල වෙන්න බෑ කර්මඵල පිළිබඳ සැකපාල වෙන්න බෑ. නාම රූප පිළිබඳ සැකපාල වෙන්න බෑ. හේතුඵල ධාම පිළිබඳ සැකපාල වෙන්න බෑ. අපාය ගැන දිව්‍ය ලෝක ගැන සැපපාල වෙන්න බෑ. මාර්ගඵල හතර පිළිබඳ කිසිසේත්ම සකපාල වෙන්න බෑ. එහෙම වුණොත් ඒවා Taman තුලින් දකින්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. එහෙම කරන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් එහෙම සැකයක් පැසවලා උඩු දුවන්න කලින් පිළිකාව <coughs> වෙන්න කලින් ගුරුවරයාට ඉදිරිපත් කරලා නිවැරදි කරගන්න ඕනේ. ඒ නිවැරදි කර ගැනීම ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඒක නියතමානි ගුණයක්. එහෙම නැතුව පැසෝල පැසෝල පැසෝල කිසිම දෙයක් නැ නිකන් බොරු රැවටිලා තියෙන්නේ. නිකන් ඔය කකා බිබී ඉඳලා අරියන්නේ නැහැ කියලා සිවුරු හැරලා යනවා නම් එහා තරම් මිත්‍යා දෘෂ්ටිකෙක් නෑ ලෝකේ. උත්තරයක් ලැබෙන්න ඕන ලැබෙන්න ඕන. ගුරුවරයාට ඉදිරිපත් කරන්න ඕනේ. කළේ කා ගන්න ඕනේ. එතකොට ගුරුවරයා Taman තුලින් පෙන්නනවා. නැවත ඉදීම තියෙනවද නැද්ද කියලා ආයස්මතු මට ස්ථිර වශයෙන් කියන්න බෑ. හේතුව ඔබ වහන්සේව නැවත මරලා උපදවන්න එපා. මෙතන අපවත් කරවල උපවන්න එපා. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් දැන් ඉපදෙලා ඉන්නවනේ අල්ලලා බලන අතපය අල්ලන ඇඟිලියේ මවුන කන ඇදලා බලන්න ඔක්කොම තියෙනවද? දැන් ඉපදෙලා ඉන්නවනේ. එන ඉපදෙන්න ක්‍රමයක් තිබුණානේ. ඒ ක්‍රමයට තමයි නැවත ඉපදෙන්නේ. ඒක කල්පනා හැත්තනේ. ඒතකොට දැන් මම ඉපදුණානේ. එන ඉපදෙන්න ක්‍රමයක් තිබිලානේ. එන ඒ ක්‍රමේ තාම තියෙනවනේ. එහෙනම් නැවත ඉපදෙන්න පුළුවන්. නැවත ඉපදීම පිළිබඳ සැක ගියා. ඒ විදිහට ඒ සැක දුරු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කළේ කෙරෙහි අචල විශ්වාසය සෙලවෙන්නේ නැති විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම නියත වශයෙන් මේම විශ්වාසය තිබුණ නැත්නම් එයාගේ ඒ ගමන ගොඩාක් අමාරුයි. එහෙම මොනවාරි ප්‍රශ්න ගැටලු තිබුණොත් ඉදිරිපත් කරන්න ඕනේ. නිකන් විවේකයෙන් ඉන්නකොට මට කියන්න ඕනේ. ඒවා ඉතේ තියාගෙන ඉන්න වෙන මොනවද තියෙන ප්‍රශ්න?